සරණයි සීලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය බෙද සම්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩම කොට බදාළ පූජපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින්ටයන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදුහු සාදුහු සාදුහු ධර්මදේශනාවේ සැදැහැති පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ මාරබිල මුදුකටුවේ පදිංචි ඔල්ගා ධර්මවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සැම රතී ධර්මවර්ධන මහත්මිය අනෝමා ධර්මවර්ධන මහත්මිය ඇතුළු සැදැහැති පින්වත් පිරිස විසින් සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස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 පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ දායක පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ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 උතුම් පරමාර්ථය ඇතුවත් මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානන් වෙන්නේ. තමාගේ මෙලොව පරලොව සුවපත් කරගන්නවා වගේම ලංකාවාසී ලෝකවාසී සද්ධර්ම ශ්‍රාවක ධර්මයට කැමිති බොහෝ දෙනාට යහපත උදා කරවීමේ උතුම් පරමාර්ථයෙන් යුක්තව මේ සද්ධර්ම දේශනාව හැම දිනාටම යහපත සිදු කරවමින් බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයෙන් විසිරුවා හරින්නත් බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු සංවිධානය කරගත්තා. ඒ තුළින් සද්ධර්ම දානමය පින්කම මේ පිරිස රැස් කරගන්නවා. සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම ශ්‍රවණානි සංසයත් රැස් කරගන්නවා. ඒ උතුම් කුසලය චතුරාරි සත්‍ය ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි සත් ධර්මශ්‍රවනය කරමු. පිනතුනි අද ධර්ම දේශනාව ධර්ම දේශනා මාලාවක් හැටියට පැවැත්වෙන මේ ධර්ම දේශනා මාලාවේ තවත් එක දේශනාවක්. ඒ පස්වෙනි දේශනාවයි. මජ්ජිම නිකායේ මහා සිංහනාද සූත්‍රයේ තතාගත බල පැහැදිලි කිරීම පිළිබඳව කෙරෙන දේශනා මාලාවේ පස්වෙනි දේශනාව. මේ දේශනාවේ පහුගිය දේශනා හතර තුළ බුදුරජාණන් වහන්සේට තිබිච්ච සත්‍යයාගේ මේ කර්ම සමාධානයන් පිළිබඳව. කාලත්‍රයේ වර්තී කර්ම සමාධානයන්ගේ විපාක දක්නා නුවන පිළිබඳව සාකච්ඡා කරන තැන. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය ඥාන විභංගයේ භාග්‍යතුන් වහන්සේගේ ඒ අවබෝධය දාසේ ආකාරයකින් විස්තර කරලා තියෙනවා. ඒ දාසේ ආකාරයේ තමයි සාකච්ඡා කරමින් හිටිය. ඒ ආකාර දාසයෙන් තවත් කාරණත් දෙකක් සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙනවා දෙවනි තතාගත බලය තුළ. ඒ කාරණා දෙක සාකච්ඡා කරමින් මේ දේශනාව තුළ අපි තුන්වෙනි තතාගත බලය සාකච්ඡා කරන්න උත්සාහ කරමු. ඒ ඉතුරු කාරණාවෙදි පින්නතුනි පැහැදිලි කරනවා අත්තේ කච්චානි කල්යාණානන් කල්්‍යානානි කම්ම සමාධානානි කාල සම්පත්තිං ආගම්ම විපච්චන්ති. එහෙම සඳහන් කළේ කාල සම්පත්තිය නිසා විපාක දෙන ඇතැම් කුසල කර්මය ඇත්තාහ. කාල සම්පත්තිය නිසා විපාක දෙන ඇතැම් කුසල කර්ම. තියෙනවා කියල සඳහන් කළා. එ කොහොමද සමහර කෙනෙකුට බොහෝ පින් ඇත එහෙත් කාල විපත්ති කාලවලදී විපාක ඇති කිරීමට ඒ පින් සමත් නොවේ. කාල සම්පත්ති ඇති කාලයේ විපාක දෙන කුසල් කාල විපත්ති කාලයේදී විපාක දෙන්නේ නැතුව යනවා. නමුත් ඒ පින් නැතුවද පින් තියෙනවා. විපත්ති කාලයේ හින්දා විපාක දෙන්න බෑ. මුළු කාලයේම විපත්ති කාලය වෙලා. ඒ නිසා මෙතන සඳහන් කරනවා සම්පත්ති කාලයේ පැමිණි විට කාල විපත්තියෙන් යටපත් වී තිබූ ඒ කුසල ධර්මයෝ බොහෝ සුඛ විපාක ගෙන දෙති. නැවත සම්පත්ති කාලයේ ආවට පස්සේ විපත්තිය නිසා යටපත් වෙලා තිබිච්ච කුසල් බොහෝ විපාක දෙන්න පටන් ගන්නවා කියලා. ඒකට ඒක උදාහරණයක් පැහැදිලි කරනවා මේ විදිහට ධර්මයේ. මහා සෝන තෙරුන් වහන්සේගේ කතාවත් වත්තබ්බක නිග්‍රෝධ තෙරුන් වහන්සේගේ කතාවත් කියන කාරණා දෙක උදාහරණ හැටියට දක්වලා තියෙනවා. මේ කාරණා දෙකම සාකච්ඡා කරනකොට බොහොම දීර්ඝ වෙන නිසා මේ වත්තබ්බ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ කාරණාව විතරක් සාකච්ඡා කරලා අපි මේ කරුණ තවත් අවබෝධයෙන් තේරුම් ගන්න උත්සාහ කරමු. එතන මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වත්තබ්බ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වැඩහිටපු කාලේ බොහෝම දුර්භික්ෂ කාලයක් දෙකයන කාල විපත්තිය කාලයේ ඉතාම දුර්භික්ෂයි. මෙන්න මේ දුර්භික්ෂ කාලයේ ලංකාවි බ්‍රාහ්මණ තිස්ස භය කියලා විපත්ති කාලයක් දුර්භික්ෂයක් තිබුණා බ්‍රාහ්මණ තිස්ස බය මේ දුර්භික්ෂයක් තිබුණා. ඒ කාලේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. ඒ කාලේ බොහෝ ස්වාමින් වහන්සේලා රට අතහැරලා වෙනත් වෙනත් රටවල් වලට ගියා. ඒ ගියේ ජීවිතයේ තියෙන තෘෂ්ණාව හින්දාම නෙමෙයි. ස්වාමින් වහන්සේලා ළඟ තමයි ධර්මයේ තිබුණේ. ලියවිලා තිබුණේ හිසින් දරාගෙන හිටියේ. ඒක ස්වාමින් වහන්සේ නමක් අපවත් වෙනවා කියලා කියන්නේ විශාල ධර්ම කොට්ටාසයක් මිනිස්සුන්ට අහිමි වෙනවා. ඒ නිසා මේ හිස බේරගන්න ඕනේ, ජීවිතය බේරගන්න ඕනේ නිසා ඇතැම් අය විදේශගත වුණා. මේ රටේ මේ දුර්භික්ෂය පවතින නිසා. නමුත් ඇතැම් ස්වාමීන් වහන්සේලා විදේශගත නොවී මේ රටේම නතර වුණා. ආං එහෙම ස්වාමීන් වහන්සේලා අතර කෙනෙක් තමයි මේ නිග්‍රෝධ තෙරුන් වහන්සේ. උන්වහන්සේගේ ආචාරයන් වහන්සේ සමඟ නතර වුණා. අපි ප්‍රත්‍යන්ත දේශයට කියල කියන්නේ මිනිස්සු ඉන්න ඈත ප්‍රදේශවලට ගිහිල්ලා මිනිස්සුත් එක කොළපොතු කකාහරි ජීවත් වෙමු කියලා තීරණය කළා. එහෙම තීරණය කළා දැන් සතියක් निराහාර. ආහාර නැහැ සතියක්. හරිහමං ආහාරයක් නැහැ. ගුරු ස්වාමින් වහන්සේත් සාමණේර ස්වාමින් වහන්සේත් ඇවිදගෙන යනවා. සාමණේර ස්වාමින් වහන්සේ දැක තල් ගහ. තල් ගහේ ගෙඩි තියෙනවා. උන්වහන්සේ ආචාර්යන් <coughs> ආචාර්යන් වහන්සේට කතා කළා. ස්වාමීනි නවතින්න. තල් ගහ. තල්ගහේ ගෙඩි තියෙනවා. ස්වාමිනී අපි තල් අනුභව කරමු. මේ වෙනකොට සතියකට ආසන්න කාලයක් හරියමං ආහාරයක් නැහැ දෙන්නම ඊටාම ඊටාම දුර්වලයි. ආචාර්යයන් වහන්සේ සාමණේර ස්වාමින් වහන්සේට සඳහන් කළා සාමණේර ගහට නගින්න එපා. සතියක් තිස්සේ ඔබ निराහාරව. මේ ගහට ගොඩ වෙන්න තරම් ශක්තිය ඔබට ඔබට නැහැ. නමුත් ආචාරයන් වහන්සේත් කුසගින්න තමනුත් කුසගින්න කුසගින්නට වඩා ලොකු දෙයක් නෑ. උන්වහන්සේ නෑ ස්වාමීනී මට පුළුවන්. පිහියත් අරගෙන තල් ගහට ගොඩ වුණා. අනේ තල් රෑන කපන්ඩ ලෑස්තිනකොට පිහිය වැටුණා. නමුත් නැවත බැහැල පිහිය අරගෙන ගහට නගින්ට තරම් උන්වහන්සේට ශක්තිය නෑ. නමුත් බොහොම ඥානවන්තයි. තල් කොළ ඉරයිරා එකට ගැට ගහ ගහ බිමට දාලා ආචාරයන් වහන්සේට සඳහන් කලා ස්වාමීනී පිහිය මෙහි ගැට ගැහුවොත් හොඳයි. උන්වහස පිහිය ගැට ගැහුවා උන්වහසේ පිහි අරගෙන තල් කැඩුවා. තල් කඩල බිමට දාලා සාමනේර ස්වාමීන් වහන්සේ බහිනකොට ආචාරයන් වහන්සේ තල් ගෙඩියක් කපලා උන්වහන්සේට තියලා තිබ්බා බොහොම වෙහෙසිලා ඉන්නේ බහැපු ගමන් මේක වළඳන්න. ඒක පිළිගන්වාට පස්සේ ස්වාමින් වහන්සේ කියනවා නෑ ස්වාමීනි ඔබ වහන්සේ වළඳන තුරු වළඳන සිරිතක් මගේ නෑ. මේ කතාවෙන් මේ කාල විපත්තිය ගැන විතරක් නෙමෙයි කියන්නේ. අතීත භික්ෂු ජීවිතය ගැන බොහෝ තොරතුරු කියනවා. මේ කරුණු දෙකම අවබෝධ කරන්න මේක මේක වටිනවා ඒකයි මේ කරුණු ධර්මයේ සංග්‍රහ කරලා තියෙන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ නොවලඳා මා වළඳන සිරිතක් නෑ. ඒතරම් ආචාර්යවරයාට ගෞරවය කළා. ඒ නිසා තල් අරගෙන කපලා තල් මඳ ගලවලා ගුරුවරයාගේ පාත්තරයට දාලා ගුරුවරයට පිළිගන්නලා තමයි තමන් තල් වැලදී. මේ තල්ගහේ ගෙඩි ඉවර වෙනකම්ම කුරුම්බා ඉවර වෙනකම්ම උන්වහන්සේලා දෙන්නා තල්ගහ ළඟ තල්වලඳ වලද ජීවත් වුණා. තල්ගහේ තල් ඉවරයි. ඊට පස්සේ පිටත් වුණා කොළ කන මිනිස්සු ඉන්න පැත්තක් හොයාගෙන යන මිනිස්සුත් කන්නේ කොළ බත් නෑ කාටවත්. කොළ පුතු අල හොයාගෙන කන්නේ. එහෙම හොයාගෙන හොයාගෙන යනකොට පන්සලක් හම්බුණා පාළු වෙලා ස්වාමීන් වහන්සේලා නෑ. මේ සාමනේර ස්වාමීන් වහන්සේ පන්සල ටිකක් පිරිසිදු කළා. පිරිසිදු කරලා ආචාර්යයන් වහන්සේට සැතපෙන්ඩ කුටියක් හදලා දුන්නා. උන්වහන්සේට කුසගින්න දරන්න බෑ. වයසයි. උන්වහන්සේ කිව්වා සාමනේරය මම ටිකක් විවේක ගන්නවා මට අපහසුයි. උන්වහන්සේ කුටියට ගිහිල්ලා දොර වහගත්තා. සාමනේර ස්වාමින් වහන්සේ පන්සල වටේ ටිකක් ඇවිදලා බැලුවා. චෛත්‍ය වහන්සෙත් තිබුණා හැබැයි මළුවේ බොහෝම කැලෑ වැහිලා. මේ පුංචි සාමනේර ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මම හෙට මැරෙන්ඩ පුළුවන් ආහාර නැතු. ඒ වුනාට බුද්ධ උපස්ථානයක් කරගන්න මං ආය කවද මනුස්ස ජීවිතයක උපදීද දන්නේ. කොයි තරම් බැරිකම තිබුණත් මොන තරම් අපහසුකම තිබුණත් උන්වහන්සගේ මේ සිතවිල්ල එදත් අදත් අපි ඔක්කොටම මහ පුදුම ධෛර්ය සම්පන්න කරවන්න පුළුවන් සිතුවිල්ල. අපිව ධෛර්ය කරවන සිතුවිල්ල. මා විසින් බුද්ධවත කළ යුතුයි. ඒ නිසා චෛත්‍යයේ තියෙන තනකොළ ටික මං ගලවන්න ඕනේ. මළුවේ ගිහිල්ලා වාඩි වුණා තනකොළ ගලවන්න. ස්වාමින් වහන්සේට ඉඳගෙන ඉන්න බෑ බඩගින්න. ඒ නිසා වැටුණා. වැටිලා දිගෑරිලා දැන් තනකොළ ගලවනවා. මේ තරම් අපහසුතාවයක් තියෙන මොහොතක කෙනෙක් යෙදෙයිද මේ වාගේ වැඩකට. නමුත් මේ වීරවන්තයෝ කොයිතරම් උත්සාහ දරනවද? උන්වහන්සේ අර තනකොළ ගොල්ලේ දඟල දඟල තන පඳුරු සුද්ධ කරන වෙලාවේ මෙතනින් යන්න ආවා මිනිස්සු වගේ. ඒ මිනිස්සු තනකොළ හෙලවෙනවා දැකලා මළුවට එවිත් බැලුවා. බලහම සාමණේර ස්වාමීන් වහන්සේ කරුණ විමසුවා. කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. ආචාර්යයන් වහන්සේ මමයි. මේගොල්ලු ගාව තිබුණා කැලෑවෙන් මී කඩාගෙන එන ගම මීවද. දෙන්නට ඇතිවෙන්න මීවද පිළිගැන්නවා. ස්වාමීනී මේක වළඳන්ඩ. අපි ඉන්නේ අහවල් ප්‍රදේශයේ ඔබ වහන්සේලා විවේකීව අපි ඉන්න දිහාට වඩින්න. ස්වාමින් වහන්සේ ගිහිල්ල ගුරු ස්වාමින් වහන්සට කතා කළා උන්වහන්සේ කල්පනා කලා සාමනේරයට හොඳටම බඩිගිනි වෙලා වෙන්දැයි මේ ඇහැරවන්න. ඒ හින්ද කතා කළේ නෑ. දෙතුන් පාර කතා කරනකොට නැගිට්ටා. සාමනේරය වයසක මහනුන්ට නිදහස ඉන්න දෙන්නතුව කරදර කරන්නේ ඇයි කියලා ඇහුවා. ස්වාමීනි මේ වදයක් හම්බුණා. නැගිටින්න හොඳයි වළඳන්න. ඒ වෙලාවේ සඳහන් කළා එහෙමනම් ගිලම්පසක් හදලා ගන්න. මේ පැණිනේ. මේ පැණි ඍජුවම හවසට වළඳන්න බෑ. ඒක බර ආහාරයක්. ඇල්ල තුර කලවම් කරලා ගිලම්පසක් හැටියට වළඳන්න පුළුවන්. ඒකයි සඳහන් කළේ එහෙනම් ගිලම්පසක් හැටියට පිළියෙල කරන්න. උන්වහන්සේ මේ පැණි වලට ඇල්ලතුර දාලා කලවම් කරලා උන්වහන්සේට ගිලම්පසක් හදලා දුන්නා. මේ පැණි බොහොම ශක්තිජනක ආහාරයක් නිසා ඒකෙන් කයට යම් ප්‍රාණයක් ලැබුණා. මිනිස්සු ඉන්නේ කොහෙද කියලා ඇහුවේ නැද්ද සාමණේර කියලා ඇහුවා. ස්වාමීනි අහන්න කලින් ඒගොල්ලෝ ඉන්න තැන මට කීවා. එතෙන්ට එන්න කීවා හෙට. නෑ හෙට බෑ. මේ ගිලම්පසෙන් ලැබිච්ච ප්‍රාණයෙන් අපි දැම්ම යමු. ඉලම්පස වළඳලා දෙන්නම මිනිස්සු ඉන්න දිහාවේ පිටත් වුණා. ගම ළඟට ගියා. ගිහිල්ලා ආචාර්යයන් වහන්සේට ඉන්න තැනක් හදලා දුන්නා. රාත්‍රිය වුණා. ආචාර්යයන් වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන වත ඔක්කොම සම්පූර්ණ කරලා උන්වහන්සේ ගමෙන් පිට වුණා. දැන් කැලෑවේ ඉඳලා ගමටනේ මේ ගියේ මිනිස්සු ඉන්න දිහාට. ආචාර්යයන් වහන්සේ නැගිටලා බැලුවා කෝ සාමණේරයෝ සාමනේර නෑ. කල්පනා කළා විපත්ති කාලේ මිනිස්සු නොකරන පවක් නෑ. කණ්ඩ දෙයක් නැති හින්දා ඒ කාලේ මිනිස්සු මිනී මසුත් කනවා. ඒ හින්දා උන්වහන්සේ කල්පනා කළා සාමනේරයන් වහන්සේ මිනී කන මිනිස්සුන්ට අහු වෙන්න ඇති. එහෙම හිතලා හිත හදාගත්තා. නමුත් පාන්දර ජාමේ මුවදෝනා පැන්, පාදෝනා පැන් දැහැටි පිළියෙල කරගෙන ඇවිල්ලා ආචාර්යයන් වහන්සේට කතා කළා. ඒ වෙලා ව්‍යාචාර්යවරින් වහසේ අහනවා ඒ රාත්‍රිය ඔබ කොහෙ ගියාද. මම රාත්‍රිය ඔබ හෙව්වා මම බැලුවා කොහෙද ඔබ ගියේ. ඇයි මේ වයසක මහණුන්ට මේ තරම් චිත්ත වේදනා දුන්නේ? සැක සංකා ඇති කෙරෙව්වේ ඇයි? උත්තර දෙන්න කියලා කිව්වා. ඒ වෙලාවේ සාමණේර ස්වාමීන් වහන්සේ මහ පුදුම උත්තරයක් දුන්නා. ස්වාමීනි මම පැවිදි වෙච්ච දවසේ දුතාංගයක් සමාදන් වුණා. මොකක්ද දුතාංගය කවරදාකවත් අරුණ නැගෙන මොහොත වෙනකොට ගමක ඉන්නේ නැහැ කියලා. අරුණ නැගෙනකොට ගමේ ඉන්නේ නැහැ. දුතාංගය. මුළු ජීවිතේම මම මේක රකින්නයි සමාදන් වුණේ. දැන් සාමණේර ස්වාමීන් වහන්සේ ගැන කරුණු දෙකක් කියුණා. එකක් අපහසු කාලයේ උන්වහන්සේ කරපු බුද්ධවත. අනික මේ තරම් දුර්භික්ෂ කාලයේ නමුත් උන්වහන්සේ තමන්ගේ දුතාංගේ කඩාගන්න කල්පනා කළේ කළේ නෑ. ඒ නිසා අරුණ නැගෙනකන් උන්වහන්සේ වනාන්තරයේ ඉඳලා අරුණ නැගුණට පස්සේ තමයි අර දෙහැටි සහපැන් අරගෙන ආවේ. මේ කාරණය සඳහන් කරාම ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සාමණේරයේ දඬුවම් ලැබිය යුත්තා ඔබ නෙමෙයි මමයි. මම දැන් බොහොම වයසයි. මට වෙන්න දෙයක් නෑ. නමුත් ඔබ තාම ලාබාල තරුණයි. ඔබට තව බොහෝ කාලයක් මේ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් වෙයි. විපත්ති කාලේ මිනි කන මිනිස්සු ඉන්නවා. ඒ අයට අහු වෙන්නේ නැතුව ඔබ ජීවත් වෙන්න. මට වෙන දෙයක් වෙච්චාවි. හැබැයි මේ ලොකු ස්වාමීන් වහන්සේ අනාගාමී වෙලා ඉන්නේ. උන්වහන්සේගේ අවසරයේ පිට සාමණේර ස්වාමින් වහන්සේ පිට වුණා. ටික දවසක් ලොකු ස්වාමින් වහන්සේ තනියම ඉන්නකොට උන්වහන්සේ මිනි කන මිනිස්සුන්ට අහු වුණා. මිනිස්සු අනාගාමී ස්වාමීන් වහස මරාගෙන කෑවා. සාමනේර ස්වාමීන් වහස වනන්තරයට වෙලා ජීවත් වෙලා විපත්ති කාලය ගෙවුණා. දැන් වැහිපල හොඳට ලැබුණා. විදේශ රටවල් වල හිටපු ස්වාමින් වහන්සේලා ආපහු තමන්ගේ රටට වැඩියා. උන්වහන්සේලාට මේ සාමනේර ස්වාමින් වහන්සේ පිළිබඳව දැනගන්න ලැබුණා. උන්වහන්සේලා සියලු දෙනා එකතු වෙලා අනුරාධපුරයට ගිහිල්ලා මහ බෝධිය වැඳලා මහ සෑයත් වැඳලා ථූපාරාමිත් වැඳලා මහා විහාරි සුද්ධ කරලා මහා විහාරයේ වැඩ හිටියා. මෙන්න මේ සාමණේර ස්වාමින් වහන්සේට මිනිස්සුන්ගෙන් සිව්පසය ලැබෙන්න පටන් ගත්ත පුදුම විදිහට. උන්වහන්සේ ඒ තරම් සංසාරේ පින් කරලා තියෙන කෙනෙක්. උන්වහන්සේට ලැබෙන සිව්පසය නිසා බොහෝ දෙනාට ලාභ ප්‍රයෝජන ලැබෙන්න පටන් ගත්තා. උන්වහන්සේට එහෙම සිව්පසය ලබන්න පින් තිබ්බා. නමුත් විපත්ති කාලයේ ඒ පින් වලට විපාක දෙන්න හැටියක් නැති නිසා අපිටත් සංසාරේ කොහොම පිං තිබුණත් විපත්ති කාලයක් එළඹුණොත් ඒ දුකට මූණ පාන්න අපටත් අපටත් සිද්ධ වෙනවා. එහෙනම් ඒ නිසා ඒ කරුණ මෙතන සිහිපත් කරලා තියෙනවා උදාහරණයක් හැටියටත් අතීත භික්ෂු ජීවිතය පිළිබඳව පැහැදිලි කරන්න. ඊළඟට පින්නතුනි මේ 16 ආකාරයේ තවත් තැනක සඳහන් කරනවා අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි පයෝග සම්පත්තින් ආගම්ම විපච්චන්ති. පයෝග සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කුසල කර්මව ඇත්තාහ. ඇතමෙකුට බොහෝ පින් ඇතද පයෝග සම්පත්තිය නැති කල්හි ඒවා විපාක දීමට අසමත්ව තිබී පයෝග සම්පත්තිය ඇති වූ විට විපාක දෙයි. එනම් මොකක්ද මේ පයෝග සම්පත්තිය කියන්නේ? ගුණදම් පිරීම පයෝග සම්පත්තිය. පයෝග සම්පත්තිය නිසා කුසලයන් විපාක දෙන බවට සාධක වශයෙන් විභංග අටුවාවේ දක්වා ඇති කතාවක් මෙහෙම සඳහන් කරනවා. පයෝග සම්පත් ගුණදම් පිරීම නිසා ලබාගත්ත කුසල්. ඒ ලබාගත්ත කුසල් පයෝග සම්පත්තිය නිසා කුසලයන්ගේ විපාක දෙන බව කුසල් විපාක දෙන්න පටන් ගන්නවා ප්‍රයෝග සම්පත් තියෙන හින්දා. ඒකට උදාහරණ කතාව මෙහෙම සඳහන් කරනවා. කෝටකර්ණ රජතුමා එක රජ කෙනෙක් කූට කරන. එළකට සඳහන් කරනවා චූල සුදම්මනං තෙරෙනවා. මේ චූල සුදම්ම ස්වාමීන් වහන්සේ පිළිබඳව කූට කරන රජතුමා බොහෝම පැහැදීමෙන් හිටියේ. බොහෝම පැහැදීමට පත්වෙච්ච මේ කූට කරන රජතුමා උපුල් වැව තමයි උපුල් වැව කියන ප්‍රදේශයේ තමයි මේ ස්වාමින් වහන්සේ ජීවත් වෙලා තියෙන්නේ. මාලාරාමනම් විහාරයේහි වසන මේ ස්වාමින් වහන්සේ මොනවා වලදන්න කැමතිද. බොහෝම සිල්වත් ගුණවත් උපුල්වැව ප්‍රදේශයේ මාලාරාම කියන විහාරයේ වැඩඉන්න චූල සුදම්ම කියන ස්වාමින් වහන්සේ එදිනෙදා වැළඳීමට බොහෝ කැමැත්තක් උපදවන්නේ මොනවද කියන කාරණාව අහගත්තේ ස්වාමින් වහන්සේගේ අම්මගෙන්. ස්වාමින් වහන්සේගේ අම්ම සඳහන් කළා අපේ ස්වාමින් වහන්සේ අලවර්ග වළඳන්න හරි කැමතියි. ඒ හින්දා රජුරුව මේ අලවර්ග නිරන්තරයෙන් පිළියෙල කරගෙන ස්වාමින් වහන්සේ ළඟට යනවා. ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට අල පිළිගන්වනවා. දානෙට. රටේ රජු වුණත් ස්වාමින් වහන්සේගේ මූණ බලන්න බයයි. ඇයි ස්වාමින් වහන්සේගේ මූණ බලන්න බයයි? ඒ තරම්ම ගුණවත්. ඒ තරම්ම සිල්වත්. ඍජුව හිටගෙන මුව මඩල දිහා නම් බලන්න බයයි. බැලෙන්නේ නැහැ. අපි කාටවත් බෑ බුදුරජාණන් වහන්සේ දිහා බලන්න. හරියටම ජීවමානයි බුදුරජාණන් වහන්සේ කියලා අදහාගෙන භාග්‍යතුන් වහන්සේට සත්කාර සම්මාන දක්වමින් ඇප උපස්ථාන කරමින් වන්දනාමාන කරන ශ්‍රාවකයා. කවදාවත් ඍජුව හිටගෙන නම් බුදුරජාණන් වහන්සේගේ මුව මඩල දිහා බලන්නේ නැහැ. එහෙම බලන්න ශක්තිය නැහැ. එහෙම බලන්න බැරි ඇයි? බුදුගුණ දන්න කෙනාටයි ඒක තියෙන්නේ. බුදුගුණ නොදන්නවා නම් එයාගාව කිසිම ගෞරවයක් සත්කාරයක් නෑ. නමුත් අසීමාන්තික බුදුගුණ දන්න කෙනාට වන්දනාමාන කරනකොට පින් වැඩෙන්නේ ජීවමානව වැඩ ඉන්නවා කියලා හිතාගෙන වන්දනා කරාම. එහෙම ජීවමානව ඉන්නවා මේ කුටිය තුල භාග්‍යතුන් වහන්සේ කියලා හිතාගෙන භාග්‍යතුන් වහන්සේගේ අසීමාන්තික බුද්ධ ගුණයන් දන්න පුද්ගලයා කවදාවත් භාග්‍යතුන් වහන්සේගේ මුහුණ බලන්නේ නැහැ. බලන්න අපිට ශක්තිය නෑ දෙපයින් හිටගෙන බලන්න. හරියටම හිතන පුද්ගලයා හුළඟ හමන දිහාවේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ පැත්තට ඉන්නේවත් නැහැ. හේතු අපේ ශරීරයේ පුදුම දුර්ගන්ධයි. මේ හුළඟ පිහගෙන මගේ දුර්ගන්ධය භාග්‍යතුන් වහන්සේට වැදෙනවා. ඒ නිසා හරියට හුළං හමන පැත්තේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියෙන් ඉන්නේවත් නැහැ. බුදු ගුණ දන්න දන්න තරමට තමයි මේ ශ්‍රද්ධාව මෝදු වෙන්නේ. රටේ රජුරවන්ටත් සුදම්ම ස්වාමින් වහන්සේ දිහා බලන්ඩ ශක්තිය නෑ. ඒ නිසා රජ්ජුරුව තමන්ගේ දේවියගෙන් අහනවා එන ගමන් ස්වාමින් වහන්සේගේ මූුණ කොහොමද කියලා. එතකට හිතන්නක රජ්ජුරුව ගාව මොන තරම් යටහත් පහත්කමක් තිබුණද මේ මහගුණයට කියලා. තමන්ගේ බිරිඳගෙන් අහනවා ස්වාමින් වහන්සේගේ මූුණ කොහොමද කියලා. දේවිය රජ්ජුරුවන්ට කියනවා මහරජය පිරිමියෙක් හැටියට ස්වාමින් වහන්සේගේ මුහුණ බලන්ඩ ඔබට ශක්තිය නොතිබුණා නම් කාන්තාවක් වෙච්ච මට කොහොමවත් ශක්තිය නෑ. මමත් බැලුවම නෑ ස්වාමින් වහන්සේගේ මුණ දිහා. රජ්ජුරුවන්ට පුදුම සතුට. රටේ රජ්ජුරුව මම ස්වාමින් වහන්සේ කියලා කියන්නේ මට අයබදු ගෙවන පවුලක ඉපදිච්ච දරුවේ. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනය නම් කෙසේද? එහි තියෙන අසිරිය, එහි තියෙන ගුණය, එහි ඉන්න ස්වාමීන් වහන්සේලාගේ තියෙන සිල්වත්කම ආර්ය ශ්‍රාවකයා කොහොමද රජ්ජිරුවන්ට උන්වහන්සේ පිළිබඳව පුදුමාකාර සතුටක් ඇති වෙලා මේ සම්මා සම්බුද්ධ ශාසනය මොනතරම් මහත්ද රජ්ජිරුවන්ගේ හිතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාව මුසු ප්‍රීතිය නිසා සඳහන් කරනවා රජ්ජිරුව අත්පොළ සඳුන්න කියලා බුද්ධ ශාසනය පිළිබඳව ඇතිවෙච්ච පැහැදීම. ඒ කියන්නේ මගේ යටතේ ඉන්න කෙනෙක් කොයි තරම් සිල්වත්ව ගුණවත්ව ඉහළට ඇවිල්ලාද සතුටක් මිසක් දේශයක් ඊරිසියාවක් ඇතිවුන්නේ. අදට වදා එදා මිනිස්සුන්ගේ හදවත් කොයි තරන් ලස්සනද. කොයි තරන් නිර්මලද. අද යම් කෙනෙක් සීලයෙන් ගුණයෙන් නමුත් ඉහලට එනවා දැනගත්තොත් ඒ පුද්ගලයා වට්ටන්ඩ ඒ පුද්ගලයා පාගන්ඩ ඒ පුද්ගලයා අපකීර්තියට පත් කරන්න මාන බලන සමාජයක අතීතයේ ඇගේ සිත් සතන් පවා මොන තරන් නිර්මලද කියන කරුණ මේ කාරණාවෙන් කියාපානවා. ඒට තවත් එක උදාහරණයක් සඳහන් කරනවා. මේ රජතුමා ත්‍රිපිටක චූලනාග තෙරුන් වහන්සේට පැහැදී සිටියේය. තවත් ස්වාමීන් වහන්සේ නමක් මේ චූල සුදම්ම ස්වාමීන් වහන්සේ ගැන සඳහන් කළේ. ඊළඟට සඳහන් කරන්නේ ත්‍රිපිටක චූල නාග තෙරුන් වහන්සේ. රජුරු හරියට උන්වහන්සේ ගැනත් පැහැදිලා හිටියා. රටේ රජු රජුරුවන්ට ආරංචි වුණා සුදම්ම ස්වාමීන් වහන්සේගේ ඇඟිල්ල gediyak ඇවිල්ලා කියලා. උන්වහන්සේ පිළිබඳව මොන තරං සෙනෙහසක් තිබුණද රජුරු පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ ඇඟිල්ල අරගෙන කටේ දාගත්තා. ස්වාමීන් වහන්සේගේ වේදනාව අඩු කරන්න ඕන හින්දා. gediye කට ඇතුලේ පිපුරුවා. ස්වාමීන් වහන්සේට සුවයක් දැනුණා. නමුත් නරක් වෙච්ච ලේසරව ටික එළියට දාන්න රජුරු ඇඟිල්ල එළියට ගත්තේ නෑ. රජුරු ස්වාමීන් වහන්සේගේ ලේසරව ටික ගිල්ලා. නමුත් ස්වාමීන් වහන්සේට සුවයක් දැනෙනවා නම් ඒක රජ්ජුරු තමන්ගේ ජීවිතයට වඩා සැලකුවා. දෙදා රජවරු පවා මහා සංගරත්නය පිළිබඳව පිළිපැදපු පිළිපැදපු හැටි. එනිසා සඳහන් කරනවා පසුකාලයක තෙරුන් වහන්සේ මරණමංචකයේ සයනය කලා කියලා. බොහොම වයසට ගිහිල්ල පස්සෙ කාලි ස්වාමීන් වහන්සේ මරණසන්න වුණා. රජ්ජිරු උපස්ථානයට ගියා රජ්ජිරු සඳහම් කරනවා දහම් රියේ අලවංගුව බිඳෙයි. ධර්මය පතුරුවන රතේ අලවංගූ බිඳෙන්ඩයි යන්න. අලවංගූ බිඳනුත් මේ රතේ ඉස්සරහට යන්නේ. ධර්මය රථයක් නං ධර්ම රතය දක්වන අලවංගුවයි මෙතින්. මේක බිඳනොත් ධර්මරත්නය ප්‍රචාරය වෙන්නේ. රජුරු අඩනවා දහම් වී අලවංගුව බිඳෙයි. එහෙම කිය කියා රජුරු අඩනවා. රජ්ජුරු අඩාන්ඩ අඩාන්ඩා ස්වාමීන් වහන්සේට නැගිට ගැඩ බෑ මළ මුූත්‍රා පහවෙනවා. ඒක කාගෙත් මරණසන්න කාලි හැටි. රජ්ජිරු මේ අසූචි පිරිච්ච බඳුන් හිස මතින් තියාගෙන රජුරු අසූචි අදිනවා. රටේ රජ්ජුරු ඒ පුදුමාකාර පුදුමාකාර ශ්‍රද්ධාවකි. සංගරත්නයට ශාසනයට ඇති අප්‍රමාණ ගෞරවයෙන් සඳහන් කරනවා ගුණදහම් පිරීම නැති පයෝග සම්පත්තිය නිසාය. උන්වහන්සේලා ගුණයෙන් යුක්ත වෙච්ච නිසා ගුණයෙන් යුක්ත වෙන්ඩ වෙන්ඩ අනුන්ගෙන් කොච්චර සැලකිලි හම්බ වෙනවාද. ගුණවතුන්ට එහෙනම් ඒ ගුණවතුන් මුල් කාලේ ඉපදිච්ච තැන කුලය පරපුර වටින්නේ නෑ. ගුණය ඒ සියල්ල යටපත් කරනවා. සෝපාක මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. කසල සෝදක සුනීත මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එදා කවුරුවත් සැලකුවේ නෑ උන්වහන්සේලට. නමුත් බුදුරජාණන් වහන්සේ දැකලත් පැනල ගිහිල්ල හැංගිච්ච සුනීත භාග්‍යතුන් වහන්සේ කරගෙන ගිල්ල පැවිදි කළා. රහත් වනාට පස්සේ සුනීත රහත් වනා. සුනීත මහරහතන් වහන්සේ. මහා බ්‍රහ්මරාජයා උන්වහන්සේ ළඟටාව. බ්‍රහ්මයෙක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා මිනිස්සු කවුරුවත් සලකන්නේ නැති එදා රජවරු සිටුවරු වෙනකොට දුවලා ගිහිල්ලා හැංගුණා නැත්නම් කසෙන් ගහනවා. මේ බ්‍රහ්මරාජයා උන්වහන්සේ ගාව දන ගැහුවා. දනගහල උන්වහන්සේට ප්‍රකාශයක් කරනවා මහාවීරයන් වහන්සේ. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. එහෙනම් ගුණය නිසා සීලය නිසා ඒ ගුණයට සීලයට මේ කුල ප්‍රවේණියවත් පොහසත්කම්වත් පොහසත්කම්වත් එකක්වත් වටින්නේ එහෙනම් ප්‍රයෝග සම්පත්තිය යහපත් වීම නිසා කාගෙන්ද සත්කාර නොලැබෙන්නේ ඒ යහපත් ගුණය නිසා රජ්ජුරුව අසූචි බඳුන් නැද්දා මිස එහෙම නොවෙන්න රජ්ජුරුව එහෙම කරන්නේ එහෙම කරන්නේ නෑ. ඒ නිසා මේ කාරණා වලින් අපිට දක්වන්නේ ਸਰවාකාරයෙන්ම කර්මය හා විපාකයන් තත්වාකාරයෙන් දන්නා වූ ඥානය භාග්‍යතුන් වහන්සේගේ ඒ ඥානය තුළ මේ කම්ම විපාක ජනාදිය පැහැදිලි කරපු කරුණු කර්ම විපාකය පැහැදිලි කරපු කරුණු දාසයක් අපි මේ තථාගත බල දේශනාවේ දෙවනි තථාගත බලය යටතේ සාකච්ඡා කරන්නට යෙදුණා. එහෙනම් මේ සාකච්ඡා කළේ ප්‍රයෝග ප්‍රයෝග සම්පත්තිය ගැන. ඒ නිසා මෙතන දක්වනවා පටිසම්භිදා මග්ගයේ දැක්වෙන කර්ම විභාගයේද මෙතෙන්හි දැක්විය යුතුයි. සර්වාකාරයෙන්ම කර්මය විපාකයන් තත්වාකාරයෙන් දන්නා වූ ඥානයේ දෙවන තථාගත බලයයි. එහෙනම් මේ කර්මය පිළිබඳව දන්නා තථාගත බලය පිළිබඳව තවත් කරුණු බොහොමයක් සඳහන් වෙනවා පටිසම්භිදා මග්ගපාළී කියන බව මූලාශ්‍රය මෙතන සඳහන් කරමින් භාග්‍යතුන් වහන්සේගේ දෙවනි තථාගත බලය පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නට යෙදුනා තුන්වෙනි තථාගත බලය මොකද්ද කියලා අපි අද පැහැදිලි කරමු. ਸਰවත්‍ර ගාමිනී ප්‍රතිපatti දක්නා නුවණ තමයි තුන්වෙනි තථාගත බලය. ඒ සඳහන් කරනවා මහා සීහනාද සූත්‍රයේ මේ විදිහට. පුනච පරං සාරිපුත්ත තථාගතෝ සබ්බත්ත ගාමිනින් පටිපදං යථාභූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ සබ්බත්ත ගාමිනින් පටිපදං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං යම් බලං ආගම්ම තථාගතෝ ආසබං තහනං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේදී. භාග්‍යතුන් වහන්සේ විසින් සැරියුත් මහරහතන් වහන්සේටයි ප්‍රකාශ කරන්න. තතාගතයන් වහන්සේ සත්වයන්ගේ සුගති දුර්ගති බහුවලට පැමිණෙන්නා වූ අරහත්ව ආදී තත්ත්වවලට පැමිණෙන්නා වූද පිළිවෙත් සර්වාකාරයෙන් දන්නාසේක. ඒ දැනීම තථාගතයන් වහන්සේගේ එක් තථාගත බලයකි. මේ සත්වාගේ ස්වභාවය දැන ගැනීම භාග්‍යතුන් වහන්සේගේ එක් තථාගත බලයක් කියලා සඳහන් කරනවා. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකේ උච්චස්ථානය උච්චස්ථානයට පැමිණ ඇත්තාහ. ආසබං ඨානං ඥානං කියලා කියන්නේ ලෝකයේ උතුම්ම තැනට පැමිණියා කියන එක. මේ ආසභ කියන වචනේ එහෙම අපි සාකච්ඡා කළා මේ දේශනා මාලාවේ මුලින්. ලෝකයේ උතුම්ම තැනට පැමිණ ඇත්තේය. පිරිස්වල සිංහනාද පාත්වන්නාහ. ඒ කියන්නේ සියලු දෙනාටම ඉහළින් භාග්‍යතුන් වහන්සේගේ හඬ පවතින නිසා ඒක සිංහනාදයයි. බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහ යනු බ්‍රහ්මචක්‍රය කියලා කියන්නේ ලෝකයේ උතුම්ම චක්‍රය. ලෝකයේ උතුම්ම චක්‍රයට කියන්නේ ධර්ම චක්‍රය කියලා. ධර්ම චක්‍රයට තව නමක් බ්‍රහ්ම චක්‍රය. එහෙනම් බ්‍රහ්ම කියන්නේ උතුම්. එහෙනම් ධර්ම චක්‍රයට බ්‍රහ්ම චක්‍රය කියලත් හඳුන්වලා තියෙනවා. දැන් පින්වත්නි මෙතන සඳහන් කරනවා සසර සැරිසරනා සත්වයන් ඒ ඒ සුගති දුර්ගති භවවලට පැමිණෙන්නේ ඔවුන් කළ කර්මයන් අනුවය. ඒ ඒ සුගති දුර්ගති වලට පැමිණෙන්නේ ඒ ඒ සත්වයන් කරපු කර්මයන් අනුව. නමුත් අපි දන්නවද අපි ඊළඟ භවයේ කොහේයිද කියලා? අපි නොදන්නවා වුණාට බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ භවයේ කෙරවලදී මේ සත්වයා ඊළඟට උපදින්නේ කොහෙද? කොහේ උපදින්න වාගේ කර්මයක් මෙයා කරලා තියෙනවද? ඒ හැකියාව දැනගැනීමේ පුදුම නුවණක් බුදුරජාණන් වහන්සේට තිබුණා. එහෙනම් අපි ගැන අපි දන්නවට වඩා අපි ගැන දන්නවා භාග්‍යතුන් වහන්සේ. අන් ඒක මේ තුන්වෙනි තථාගත බලයේ එක කාරණාවක්. ඊළඟට සඳහන් කරනවා ප්‍රාණඝාතාදී එක් කර්මයකින් අනේකාකාර විපාක ලැබෙන්නේය. එක ප්‍රාණඝාතයක් කරාම නොඑක් නොඑක් ආකාරයේ විපාකයි ලැබෙන්නේ. ඒ කොහොමද කියලා සඳහන් කරනවා. එක් දානයකදී එක් කුසල කර්මයකින් ලැබෙන විපාකද අනේකාකාර වන්නේය. දානයකින් ලැබෙන කුසල කර්මයක් විවිධයි. අකුසලයකින් ලැබෙන විවිධ අකුසල කර්මත් විවිධයි. කෙනෙක් සතෙක් මරන්න යනවා. ඒ මරන්න යන කෙනා තව කෙනෙකුට අඬ ගහනවා. එතකොට එයත් යනවා. කෙනෙක් සතා මරනවා තව කෙනෙක් බලාගෙන ඉන්නවා. තව කෙනෙක් එතෙන්ට යන්නේ කැමැත්තෙන් නෙමෙයි අඬ ගහන හින්දා. තව කෙනෙක් එතෙන්ට යන්නේ සත්තු මරන්න නෙමෙයි මරණ දිහා බලාගෙන ඉන්න තණ්හාවක් තියෙන නිසා. තව කෙනෙක් එතෙන්ට යන්නේ ඒක බලලා සතුටු වෙන්න ඕන නිසා. මිනිස් අතර එහෙම දේවල් නැද්ද? සමහර කාලවලට ඔය ගොවි සංවිධාන වලින් වැව් බදු දෙනවා. බදු ගත්තේ කීප දෙනෙක්. නමුත් ගමේම මිනිස්සු ලොකු කුඩා ඔක්කොම ගිහිල්ලා වැව් කන්දට වෙලා බලාගෙන ඉන්නවා. අරගොල්ලෝ පව් කරනවා අපි බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න අයටත් පව් රැස් වෙන්නේ නැති වෙයිද? බලාගෙන ඉඳලා සතුටු වෙනකොට සතෙක් තැනක හිර වෙලා දඟලනකොට අපිටත් ආන් අතනත් එකෙක් කියලා හරි කියවෙනවා. මේ කරුණු වලින් අපි හරියට අපිත් පව් රැස් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේට තිබුණ හිසේ රදය. ඇයි පෙර භවේ තමන්ගේ ඥාතීන්ට විශාල මත්ස්‍ය සම්පතක් හම්බ වෙලා. විශාල මාළු කන්දක් ගොඩ ගහලා. මේ මාළු අල්ලන තැනවත් මරණ තැනවත් හිටිය නෑ. නමුත් ඥාතීන්ට ලැබිල තියෙන ලාභය නිසා සතුටක් ඇති වුණා. ආගේ නිසා ඇතිවෙච්ච අකුසල කර්මය. විසේ කැක්කුමා. එහෙමනම් මේ විදිහට කෙනෙක් ප්‍රාණඝාත කරනකොට එක එක්කෙනා එක එක ආකාරයෙන් ඒකට සම්බන්ධ වෙනවා. ආන් ඒ සම්බන්ධ වීම නිසා මෙතන සඳහන් කරනවා ගමක මිනිසුන් එක්ව සෑම දිනාගේම ප්‍රයෝජනයේ පිණිස සතෙකු මෙරූ කල්හි සෑම දිනාටම වෙනසක් නැතුව ප්‍රාණඝාත අකුසල කර්මයේ සිදුවේ. හැමෝගෙම ප්‍රයෝජනය සඳහා හැමෝම එකතු වෙලා මේ වැඩේ කෙරුවේ. හැමෝටම මේ ප්‍රාණඝාත අකුසලයේ හම්බ වෙනවා. හැබැයි හම්බෙනවා වුණාට හැම දිනාටම ප්‍රාණඝාත චේතනාව ඇතිවේ. සතා පැනලා දුවනකොට අපිත් කියනවා හරෙන් දුවනවා මෙහෙන් දුවනවා මෙහෙන් ගියොත් හොඳයි මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ නිසා අපිටත් මේ අකුසල කර්මය අයිති වෙනවා. ඔවුන්ට එක සතා මැරීමේ විපාකය ලැබෙන්නේ එක් එක් තැනට වෙනස් වෙනස් ආකාරයෙන්. ඒ සතා මැරීමේදී හම්බ වෙන අකුසල කර්මය එක එක පුද්ගලයාට විපාක දෙන්නේ එකම විදිහට නෙමෙයි වෙනස් වෙනස් ආකාරයට කොයි විදිහටද ඒ සතා මැරීමට එකෙක් තමාගේ ඕනෑකමින්මද අනිකා අනුන්ගේ අනුන් කතා කරන නිසාද නොකැමැත්තෙන්ද එයට සහභාගී වේ. අනිකෙක් කැමැත්තෙන් සහභාගී වේ. තව කෙනෙක් විනෝදයේ පිණිස සහභාගී වේ. එයින් එකම සතා මැරීමේ පාප කර්මය ඒ පුද්ගලයාට වෙනස් වෙනස් ආකාරයෙන් ඇති වේ. එබැවින් එක් වී එක සතෙකු මැරීමේ පාපයෙන් එයට සහභාගී වූවන් අතුරෙන් එකෙක් මහනරකයේ උපදී. ඒකට සහභාගුණ ඇතමෙක් මහනිරේ උපතිනවා. තව කෙනෙක් කුඩා නිරේ උපදිනවා. කට්ටියම එකතු වෙලා කෙරවී. එක්කෙනෙක් මහනිරේට යනවා තව කෙනෙක් කුඩා නිරේක උපදිනවා. තව කෙනෙක් ප්‍රේත වෙනවා. තව කෙනෙක් අසුර වෙනවා. තව කෙනෙක් තිරිසං වෙනවා. තව කෙනෙක් තිරිසං අපායේ බලු වෙලා ඉපදෙනවා කියලා සඳහන් කරන සුනකයෝ වෙලා ඉපදෙනවා. තව කෙනෙක් තිරිසං අපායේ කපුටෙක් වෙනවා. තව කෙනෙක් තිරිසං අපායේ බලලෙක් වෙනවා. තව කෙනෙක් ගවයෙක් වෙනවා. මෙසේ එකම සතෙකු මැරීමේ විපාකය අනේකාකාරයෙන් විපාක දෙන්නේ. එකම සතා මර අකුසලය එක එක්කෙනාට විපාක දෙන්නේ එක එක විදිහටයි. හැමෝම මැරුවේ එකතු වෙලා එක සතයි. නමුත් විපාක හම්බෙන්නේ ඒ ඒ පුද්ගලයාට ඒ ඒ විදිහට. තථාගතයන් වහන්සේ ඒ සියල්ල සරුවාකාරයෙන් දන්නාසේක. අහවල් තැන සතා මැරුවා එතන කී දෙනෙද්ද හිටියේ ඒ අයට විපාක දෙන්නේ කොහොමද. අහවල් දරුවා බලුවෙයි අහවල් දරුවා බලල් වෙයි අහවලා නිරේටයයි අහවලා ප්‍රේතවෙයි එක එක පුද්ගලයාට ඇගිල්ල දික් කරලා කියන්න තරන් පුදුමාකාර ඥාන ශක්තියක් ඒ සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේට තිබුණා සර්වත්‍ර ගාමිණී කියර සඳහන් කළේ ආංගේ තරන් ශක්තියක් තිබුණ නිසා ඉළඟට සඳහන් කරනවා දානයක් දුන්නහම දානය විපාකයත් ඒ වගේ අපි තනියම දන් දුන්නේ අප බොහෝ දෙනා එකතු වෙලා එක තැනක එක දානයක් දුන්නේ. ඒ කුසල කර්මයක් බොහෝ දෙනාට ලැබෙන්නේ වෙනස් වෙනස් ආකාරයට. ඒ නිසා සඳහන් කරනවා දානයෙන් අරමුණු කරන කුසල චේතනාව එහෙත් ඒ කර්මයෙන් ඇතමෙක් මිනිස් ලොව උසස් පවුලක උපදී පින්කමක් කෙරුවේ. සමහර කෙනෙක් උසස් පවුලක උපදිදී. ඇතමෙක් මධ්‍යම පවුල්වල උපදිති. ඇතමෙක් පහත් පවුලක උපදිති. ඇතමෙක් චාතුම් මහාරාජිකයෙහිද ඇතමෙක් තාවතින් සේද ඇතමෙක් යාමයහිද ඇතමෙක් තුසිතයහිද ඇතමෙක් නිර්මාණ රතියහිද ඇතමෙක් පරණිම්මිත වසවර්තියහිද උපදී. භාග්‍යතුන් වහන්සේ එය මනාවදනී. මේ මේ අය මේ පින්කම නිසා කොයි කොයි තැන්වල උපදිනවද කියන කාරණාව මනාව දන්නේ භාග්‍යතුන් වහන්සේ පමණයි. ඒ නිසා කර්මවලින් ඇතමෙක් ප්‍රතිසන්දි දානය කෙරෙති. ඇතමෙක් ප්‍රවෘත්ති විපාක පමණක් දෙති. ඇතමෙක් කිසි විපාකයක් නොදෙති ඒ සියල්ල තථාගතයන් වහන්සේ දන්නාසේක. ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක. ප්‍රවෘත්ති විපාක කියලා කිව්වේ මෙලවදීම විපාක දෙනවා. ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ ඊළඟ භවයක ඊළඟ භවයක විපාක දෙනවා. සමහරෙකුට මෙලවත් පෙර භවයටත් දෙකටම විපාක නැතුව තියෙනවා. ඒ ඒ පුද්ගලයා ඒ පුණ්‍ය කර්මයට යෙදිච්ච යෙදිච්ච ආකාරයට තමයි ඒක තීරණය වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙක් භාවනා කරන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මොහුට මේ භාවනාව කොච්චර සම්පූර්ණ වෙනවද? කෙනෙක් කමටහන් ඉල්ලනවා. කමටහන් දෙනකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා සම්පූර්ණ කරන ප්‍රමාණය. මේ ජීවිතෙන් සෝවාන් මාර්ගයටවත් එන්න බෑ. මහ කුසල් ලබනවා. මොහු සෝවාන් විතරක් වෙනවා. මොහු සකදාගාමී විතරක් වෙනවා. මොහු අනාගාමී තලයටත් එනවා. මොහු අරිහත්ත්වයටත් යනවා. මොහු පංච අභිඥා අෂ්ට සමාපatti විතරක් ලබනවා. මොහු විදර්ශනාම දියුණු කරලා ඊටාම ඉහළට ඉහළට යනවා. කමටහන් ලබන පුජ්‍යලයෝ ශාසනයේ ඉන්න පුජ්‍යලයෝ ලෝක ධාතුවේ ඉන්න ඕනෑම පුජ්‍යලයෙක් කොයි ජීවිතෙන්ද නිවන් අවබෝධ කරන්නේ කියන කාරණාව මනාවම මනාවම දන්නවා. එහෙමනම් යම් කෙනෙක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවොත් ස්වාමීනි මෙන්න මේ කාන්තාවගේ කුසේ මට ඊළඟට දරුවෙක් වෙලා උපදින්න ඕන. මම ඇගේ කුසේ පිළිසිඳ ගන්න මොනවා කරන්න ඕනේද? තවත් කාන්තාවක් වෙන්නනවා. ස්වාමීනි මට මැගේ කුසේ උපදින්න ඕනේ. මම මොනව කරන්න ඕනේද? කාන්තාව දෙන්නයි. ඒ දෙන්නගෙම කුසේ ඉපදෙන්න බෑ එකම කර්මය කරලා. මැගේ කුසේ ඉපදෙන්න වෙනම කර්මයක් කරන්න ඕනේ. මැගේ කුසේ ඉපදෙන්න තවත් කර්මයක් කරන්න ඕනේ. ස්වාමීනි මට මේ රටේ රජ වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මොනවද කරන්න ඕනේ කියලා. ස්වාමීනි මට වෙන රටක රජ වෙන්න ඕනේ. මේ රටේ රජ වෙන්න ඕනේ දේ කරලා වෙන රටක රජ වෙන්න බෑ. ලංකාවේ රජ වෙන්න කරන දේවල් කරලා ඇමරිකාවේ රජ වෙන්න බෑ. මේ රටවල් දෙකේ රජ වෙන්න ක්‍රමවිදි දෙකක් දෙකක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ හරියටම දන්නවා මේ රටවල් දෙකේ රජ වෙන්න නම් මොනවාගේ ක්‍රමයක් අනුගමනය කරන්න අනුගමනය කරන්න ඕනද කියලා. ඊළඟට සඳහන් කරනවා මේ මේ පුද්ගලයා ලබන්නා වූ ඒ ඒ භාවනා ක්‍රම තුළින්. ඒ ඒ පුද්ගලයාගේ ජීවිතය කොයි ආකාරයෙන් සම්පූර්ණ කරගන්නවාද. සබ්බත්ත ගාමිණී පටිපදා. සියලු තැන්වලට යන මාර්ගය දන්නවා කියන කාරණාවයි එතන සඳහන් කරන්න. ඉළඟට නිරේට යන පාරත් භාගිතුන් වහස දන්නවා. ප්‍රේතයෙක් වෙන්නෙත් කොහොමද කියල දන්නවා. අසුරයෙක් වෙන හැටි භාගිතුන් වහස දන්නවා. මේ පුද්ගලයා ස්වාමීනී මැරිල කොහයනවද. හරියටම යන තැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ පුද්ගලයා මැරිල කොහයනවාද. ඒකත් දේශනා කරනවා. මොහු යන්නේ නිරේට මොහු යන්නේ ප්‍රේතලෝකෙට මොහු යන්නේ අසුරලෝකෙට මොහු යන්නේ තිරිසන් ලෝකෙට ඒ කාරණා සියල්ලම භාග්‍යතුන් වහන්සේ හරියටම හරියටම ප්‍රකාශ කරනවා. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ නිසා භාග්‍යතුන් වහන්සේගේ මේ හැකියාව මේ හැකියාව ලෝකයේ වෙන කෙනෙකුට නෑ. ඒ නිසා ස්වාමීනි මම අහවල් දිවිය ලෝකට යන්නේ මොකක් කිරුවෝද. මං චාතුන් මහරාජිකය උපදින්න මොනවාගේ පින් කරන්නද. ස්වාමීනි මන් තාවතින් සේ උපදින්න මොනව කරන්නද. තවතිසාවේ ගියා විතරක් නෙමෙයි මට එහි සක් දෙවිඳු වෙන්න මොනවද කරන්නුව. ඒ කාරණාවත් දේශනා කරනවා. පිළිවෙලින් දෙව්ලව හයේම උපදින්ට වෙන වෙනම කරන්න ඕනෑ වූ කර්මය දේශනා කරන්නත් බඹලෝ උපදින්න කළ යුතු දේවල් දේශනා කරන්නත් භාග්‍යතුන් වහන්සේට හැකියාව තියෙනවා. මේ ජීවිතෙන් රහත් වෙන්නත් මෙච්චර අනාගත ගානකින් රහත් වෙන්නත් මා විසින් කළ යුත්තේ මොනවද කියන කාරණාව දේශනා කිරීමේ හැකියාවත් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. අන්න ඒ කාරණාව ඒ කාරණාවට තමයි සඳහන් කරන්නේ සබ්බත්ත ගාමිනී පටිපදා. මේ ਸਰවත්‍ර ගාමිනී ප්‍රතිපදාව දන්නා වූ නුවණින් භාග්‍යතුන් වහන්සේ යුක්තයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. එමනං තුන්වැනි තතාගත බලය පිළිබඳව කරුණු කීපයක් අපි කෙටියෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ ධර්ම දේශනාව සඳහා තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. මේ තතාගතයන් වහන්සේගේ දස බල විස්තර කෙරෙන මේ දේශනා මාලාවේ පස්වනි ධර්ම දේශනාවට දායකත්වය දරණ දායක පිරිස මාරවිල ප්‍රදේශයේ මුහුදු කටුවේ පදිංචි ඕල්ගා ධර්මවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් රති ධර්මවර්ධන මහත්මිය අනෝමා ධර්මවර්ධන මහත්මිය ඇතුළු අය උතුම් අරමුණ කේඩී ධර්මවර්ධන පියාණන් නිදන ප්‍රාප්තියට පත්වන පියාණන්ට පින් අනුමෝදන් කිරීම ජීඩී සීලවති මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සෝමවති මෑණියන්ට පින් අනුමෝදන් කිරීම චාල්ස් රූපසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම MNK නන්ද කුමාර මහත්මාට පින් අනුමෝදන් කිරීම උපසේන ජයවර්ධන මහත්මාට පින් අනුමෝදන් කිරීම ඊට අමතරව ධර්මවර්ධන හා ජයවර්ධන පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී බව සහ කරන කියන කටයුතු දිනෙන් දින දියුණුවට පත් කර ගැනීමට ආශිර්වාද කිරීම ජූලි මාස 20 වන දින සහ අගෝස්තු මස පළවෙනි දින උපන්දිනයේ යෙදුනා යෙදුන සඳමාලා දියණියට සහ ඕල්ගාල් ධර්මවර්ධන මහත්මියට සෙත් පැතීම තම නව රැකියාවක අද දින වැඩ ආරම්භ කරන රුවන්මලී දියණියට ආශිර්වාද කිරීම නොබෝදා විවාපත් වූ ලේෂිනී දියණියට දිමල් පුතණුවන්ටත් ආශිර්වාද කිරීම පෝజ్యපාද අතිගරු ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා කම්මට්ටානාචාර්යව වැඩ සිට අපවත් වී වදාළ අවසරයි නා වූනේ ශ්‍රී ආර්ය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගැනීම සඳහා මේ පිං ප්‍රාර්ථනා කිරීම මුහුදු කටුව සොයිසාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අවසරයි ශාසන ශ්‍රී ස්වාමින් වහන්සේටත් පිළියන්දල අවසරයි රතනසිරි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කිරීම මියගිය රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම රට ජාතිය බේරා ගැනීමට උදව් කළ සියලු දෙනාට ආශිර්වාද කිරීම මෙම පින්කමට සහභාගී වූ උදව් කළ මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහා මේ කුසලයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව මේ පිණුතුන් සියලු දෙනාම ඇති කරගන්නවා පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිර ජීවනයේ උදාපත් වේවා සියලු දෙනාටම වහවහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මම්පිට විවර වේවා කියලා ආශිර්වාද කරනවා ආකාසට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා